ඊළඟට බොහොම පිං ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ චිත්තානුපස්සනාවෙහි අවසානයේ තියෙනවා ලෝකේ කිසිවක් කිසිම අයුරකින් මගේ කියා හෝ මම වෙමි කියා හෝ මගේ ආත්මය කියා හෝ දැඩිව අල්ලා නොගෙන වාසය කරයි කරයි. එහි තේරුම කුමක්ද? ඒක ඉතින් චිත්තානුපස්සනාව විතරක් නෙමෙයි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව හතරෙම අවසානයේට ওই කාරණේ කියනවා. නචකින්චි ලෝකේ උපාදීයති. එතකොට මේ විදිහට සතිය ප්‍රගුණ කරනෝ ඒ සතිය ප්‍රගුණ කිරීම ඒතනත්තාට මතුමත්ෙහි ඥානය ඉපදීම පිණිස සිහිය පිහිටීම පිණිස උපකාර වෙනෝ එතකොට ඉන්නනතුරු ඒතනත්තා දකිනවා අත්ති කායෝත්තිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති එතකොට කය පවතිනවා. මෙතන සත්වයේ පුද්ගලයෙක් නැහැ. චිත්තානුපස්සනාවේදී නම් අත්ති චිත්තන්තිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. මෙතන සිත තියෙනවා. එහෙම නැතුව සත්වයේ පුද්ගලයෙක් මෙතන නැහැ. ආත්මයක් නැහැ. මම කියලා ගත යුතු කෙනෙක් නැහැ. කියන එක දකිනවා. අන්න එහෙම දකිනකොට නචකින්චි ලෝකේ උපාදීයති. මේ පංචස්කන්ධ ලෝකය පිළිබඳ කිසිවක් උපාදාන කරන්නේ රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥානය මේ කිසිවක් උපාදාන කරන්නේ ඇයි උපාදාන කරන්නේ නැත්තේ? මෙතන එහෙම උපාදාන කළ යුතු තරම් දෙයක් ඔහුට පේන්නේ පැහැදිලිව සති සම්පජාඤ්ඤය වැඩෙනකොට. ඉතින් ඒ කාරණය චිත්තානපස්සනාවේදී විතරක් නෙමෙයි අනෙක් සතිපට්ඨානවලත් ඒ විදිහෙන් පැහැදිලි කරනවා.